එහෙනම් අද දවසේ මම හිතනවා අපි ගොඩක් වටිනා කාරණා සාකච්ඡා කළා. අද දවසේ මුලින්ම සම්බන්ධ වෙච්ච අන්තර්ජාල සම්බන්ධතාවයේ පොඩි ගැටලුවක් මතුවුණා. මම හිතන්නේ ඒ නිසා ගොඩක් දෙනෙකුට සම්බන්ධතාවයේ ගිලිහුණා. නමුත් YouTube එකෙන් සම්බන්ධ වෙන්න ඇති කියලා කල්පනා කරනවා. එහෙනම් අද දවසෙත් අපි වටිනා දහම් කරුණු සමූහයක් සාකච්ඡා කරලා අද මේ ජනිත කරගත් කුසලය අපි හැමදෙනාගේම ප්‍රඥාව දියුණු කරගන්නට තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කිරීම පිණිසත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැමදෙනාටම දර්ශන සාදු සාදු සාදු අප සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පුරා පැය දෙකකටත් අධික කාලයක් ධර්මයේ දේශනා කරමින් අපගේ ගැටළු වලට පිළිතුරු සැපුව ඔබ වහන්සේට සිදු කරගත්තා වූ මහා දානමය ධර්ම දානමය පුණ්‍ය කර්මය. පතන්නා වූ කාලෙකදී පතන්නා වූ බෝධියකින් සසල දුකින් මිදීමට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අවසරයි.